දැන් ඇවිල්ලා තියෙනවා ජනවාරි මාසේ මාස 3ම එකට එක්කව වෙලා රුපියල් 8000 ගාණක් 8500 ගාණක් ඒක අපිට විදුලි බල මණ්ඩලයෙන් කියනවා වාරික හරි ගෙවන්නට කියලා අපිට වාරික ගෙවන්නටත් බෑ වෙලා තියෙන ගම් වතුර හින්දා ඒගොල්ලෝ ආවේ නැහැ කිව්වට අපිට ගම් වතුර හින්දා තමයි මේ කරදර වෙලා තියෙන්නේ මේ වේදා එන්න රුපියල් 250ක මේ සරේ අපිට මේ ගම් වතුර කරලත් තියෙනවා කොහොමද මේ විදුලි බිල ගෙවන්නේ මේක විදුලි බිල කට්ටියගේ වැරද්දක්ද අපේ විදුලි බිල ජනවාරි වෙලා සෑහෙන විදිහට අපිට වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. කලින් බිල් වල එන්නේ රුපියල් 300ක් විතර. 300ටත් අඩුව. දැන් මේ මේවර බිල ඇවිල්ලා තියෙනවා රුපියල් 4700ක් මට. ඉතින් අපි කුලී වැඩ කරලා තමයි මේ විදුලි බිල් උනත් ගෙවන්නේ. අපිට හරිම අමාරුයි. ඉතින් මාස දෙකකට අවුරුද්දකට වැඩිය බිලක් ඇවිල්ලා තියෙනවා.